කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකාෂ්ඨානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මහා සකුළුදායි සූත්‍රය. සමහර විට පින්නතුන අහලා තියෙන්නත් පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ රජගහනුවර වැඩ ඉන්න කාලේ. ඉතින් තථාගතයන් වහන්සේට දානයකට ආරාධනාවක් නැත්නම් භාග්‍යතුන් වහන්සේ හැමදාම පින්නපාත වඩිනවා. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් තිබුණේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්නපාත වැඩියා. ඒ උන්වහන්සේ පින්නපාත කරගෙන නැවත විහාරයට වඩිනකොට තිබුණා මග පරිබ්‍රාජක අසපුවා. තථාගතයන් වහන්සේට හිතුණා දැන් දාන වන්දනවත් වෙනව තියෙන නිසා මේ අසපුවට ටිකක් ගොඩ වෙන්න. ඉතින් මේ තීර්ථකාරාමේ හිටපු ප්‍රධාන පිරිවැජියාගේ නම තමයි සකලුදායි. ඒ නිසා තමයි මේ සූත්‍ර දේශනාව මහා සකලදායි සූත්‍රය කියලා හඳුන්වන්නේ. තවත් සකුළුදායි සූත්‍රයක් තියෙන එක චූල සකුළුදායි. මේ දේශනාව මහා සකුළුදායි සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පරිබ්‍රාජ කසපුවට යනකොට මේ ප්‍රධාන පිරිවැජියක් එයාගේ ශිෂ්‍යයෙක් එකතු වෙලා ලොකු කතාවක්. උදේ පාන්දර. මේගොල්ලෝ මොනවද කතා කළේ ආණ්ඩුව ගැන. ඒ වගේම යුද්ධ ගැන, නළු නිජෝ ගැන, හොරකම් ගැන. ඉතින් මේවා ඉතින් කතාවට ගියාම ඉතින් අද උනත් නේද? මහා කාලගෞරවයක් නේ. ඉතින් දැන් මේ තීර්ථක පිරිසට ඒ අය ශ්‍රමණ පිරිසක්, තාපස පිරිසක් කියලා අමතකයි. දැන් ලොකු කතාවක්. බුදුරජාණන් වහන්සේ මේ අසපුවට වඩිනකොට ප්‍රධාන පිරිවැජය දැක්කා තථාගතයන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. ඉතින් අනිත් පිළිවෙලියන්ට කිව්වත් නිශ්ශබ්ද වෙන්න ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ නම් ওই කතාවට කැමති නෑ කිව්වා. ඒගොල්ලෝ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා ආසනයක් ලැබුණ උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසවදාලා මගේ පැමිණීම නිසා ඕගොල්ලෝගේ කතාවට බාධාවක් වුණාද දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ මේ ප්‍රධාන පිරිවැජියා කියනවා නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. තථාගතයන් වහන්සේ අසාව දාලා මං එන්න කලින් මොනවද ඕගොල්ලෝ කතා කර කර හිටියේ. පින්නතර දැන් සාමාන්‍ය විදිහට හිතනකොට දැන් අපි වගේ කෙනෙක් කවුරු හරි දෙන්නේ කතා කර කර ඉන්න දෙයක් අහලා මොනවද මං එන්න කලින් කතා කර කර හිටියේ කියලා හෙවොත් ඒක ටිකක් ගැළපෙන්නේ වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම අහන්නේ ඒ කතාව මුල් කරගෙන තථාගතයන් වහන්සේ විස්තර දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවේ දැන් මේ පිරිවැජ්ජයට කියන්න බෑනේ මේ දෙතිස් කතාවන්ගෙන් යුක්ත වෙච්චා කියලා. මොකද මෙයා ශාස්ත්‍රවරේ. මෙයා තාපස කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දිරිය බොරු කියන්නත් බෑ. මෙයා මොකද කරේ? දෙකෙන්ම ගැලවෙන්න මෙයා කිව්වා අපි මේ කතා කරේ ලෝකේ හැමදාම තියෙන දේවල්. ඒක එච්චර වැදගත් නෑ. එනකින් කතාව අනිත් පැත්තට දැම්මා. අපි උනත් එහෙම කරනව නේද? මෙයා කියනවා ඒක නෙවෙයි ශ්‍රමණ භවඥවතුන් වහන්සේ මම මේ කල්පනා කරේ මේ රජගහනුවර ඉන්න මිනිස්සු හරි වාසනාවන්තයි කිව්වා. එහෙම කියලා මෙයා කියනවා ඒකට හේතුව තමයි මේ වස් කාලේ සත්සාත්‍රුන් වහන්සේලාම ඉන්නේ මේ රජගහනුවර. පින්නතර දන්නවනේ සත්සාත්‍රුනේ පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, පකුද කත්තායන, අජිත කේශ කම්බලි, සංජය බෙල්ලට්ටි පුත්ත, නිකන්ත නාත පුත්ත. ඉතින් මේ අය හය දෙනා මේ වස් කාලේ කොහොම හදලා තියෙන රජ ගහනවර. දැන් වහන්සේ ප්‍රසිද්ධ ශ්‍රාවකයෙක් වහන්සේ ප්‍රසිද්ධ ශාස්ත්‍රවරයෙක්නේ ඒ නිසා වහන්සේත් එක්ක ප්‍රසිද්ධම ශාස්ත්‍රඥ වහන්සේලා හත් නමක් කිව්වා. එහෙම කියලා මේ පිරිවැජියා කියනවා ඔය පූර්ණ කාශ්‍යප බණ කියනකොට එයාගේ ගෝල එයාගේ ශිෂ්‍යයෝ ආසාවෙන් බණ අහන්න කෑ ගහනවා දඟලනවා වටපිට බලනවා කිසි කරුත් දෙයක් නැහැ. අජිත කේශ කම්බලීටත් ඒ සිතේම තමයි. නිගණ්ඨනාත පුත්ත බණ කියනකොට හරිම අමාරුයි ගෝලෝ ටික හික්මව ගන්න. හැබැයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බණ කියනකොට හැම ශ්‍රාවකයම නිශ්ශබ්දයි කිව්වා. කවුරුත් උගුරවත් පාදන්නේ නැහැ කිව්වා. බොහෝම ගෞරවයෙන් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ගෝලියෝ හොඳට බණ අහනවා කිව්වා. ඉතින් එහෙම කියන මෙයා කියනවා එහෙම ඔබ වහන්සේට ගරු සත්කාර කරන්න හේතුව පවා අපි දන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ හෝ මොකක්ද හේතුව? එතකොට මෙයා කියනවා ඔබ වහන්සේ තුත්තක් වළඳන කෙනෙක්. තුත්තක් වළඳන නිසා තමයි ගෝඩෝත්තර සලකන්නේ. ඔබ වහන්සේ පාංශ කෝල සූරෙන් යැපෙන්නේ. පාංශකෝල සූරු පරිහරණය කරන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර කලකන්නේ. ඔබ වහන්සේ පින්ඩපාතෙන් යැපෙන්නේ. පින්ඩපාතෙන් යැපෙන නිසා තමයි ශිෂ්‍යෝ කලකන්නේ. ඔබ වහන්සේ රුක්ෂ මූලේ ඉන්නේ, ගස් මුල ඉන්නේ. ගස් මුල ඉන්න නිසා තමයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මෙච්චර කලකන්නේ. ඔබ වහන්සේ විවේකීට හරීම කැමති. විවේකීට කැමති නිසා තමයි ශ්‍රාවකයෝ මෙච්චර සලකන්නේ. දැන් කරුණු පහක් එයා පෙන්නවා. මොනවද? සුත්තක් වළඳන නිසා, පාංශකෝර සිවුරු දරන නිසා, පින්ඩ පාතින් යැපෙන නිසා, රුක්ෂ මූලයේ ඉන්න නිසා, විවේකීට කැමති නිසා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශිෂ්‍යයෝ මගේ ශ්‍රාවකයෝ මට සලකන කාරණා පහක් තියෙන එක සැබෑව. හැබැයි මේ කාරණා පහ නෙවෙයි කිව්වා. මෙන්න මේක තමයි පින්නතුනේ තථාගත දේශනාවේ කියන විසිතුරුකම. දැන් අපේ බුදුරජාණන් වහන්සේට අපි සලකන අපි පැහැදිලා ඉන්න කාරණා පහද තියෙනවා. දැන් ඊට ගොඩාක් තියෙනවා. නමුත් දැන් මේ පුද්ගලයා කිව්වේ කරුණු පහක්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාारण "ඔව් මට සලකන කාරණා පහක් තියෙනවා. හැබැයි මේ කාරණා පහ නෙවෙයි" කිව්වා. දැන් අපි නම් යම් කිසි දෙයකට අකමැති නම් ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. තථාගතයන් වහන්සේ යමක් ප්‍රතික්ෂේප කරන්නේ කරුණ සහිතවමයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාारणවා දැන් ඔයා කියනවා මම චුට්ටක් වළඳන නිසායි මට මගේ ගෝඩුව සලකන්නේ කියලා. දැන් පින්න පාත කරගෙන යන වෙලාවනේ වෙන්නවා පාත්‍රේ. පාත්‍රේ විකයි දානේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මේ පාත්‍රයෙන් එකක් වළඳනවා. හැබැයි මම මෙහෙම වැළඳුවාට මගේ ශිෂ්‍යයෝ ඉන්නවා මගේ ශ්‍රාවකයෝ ඉන්නවා වතුර ටිකකින් යැපෙන අය. දෙඩි ගෙඩියකින් යැපෙන අය. දියුණු ගෙඩියකින් යැපෙන අය. බොහෝම සරලව ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් මගේ මේ ශ්‍රාවකයෝ මං ගොඩක් වැළඳුවා කියලා කවදාකවත් මාව අතහැරලා ගියේ නැහැ කිව්වා. එහෙම සුත්තක් වළඳන අය. ඉතින් දැන් සකුළුදාය පිරිවැජිය කට අරගෙන බලන්නේ නැත්තනේ නම් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ පුත්තක් වළඳන නිසා නෙවෙයි. දැන් පින්නතුනේ අපේ ස්වභාවයක් තියෙනවා අපි සාමාන්‍යයෙන් රෝක්ෂ ප්‍රතිපදාවට ගොඩක් පහදිනවා. ඒක ස්වභාවයක්නේ. දැන් බලන්න මට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මලා වුණත් කියනවා හාමුදුරුව නමක් සිරප්පු දාන්නට ගියොත් හරි හොඳ හාමුදුරුව සිරප්පු දෙකක්වත් දාන්නේ එහෙම කියනෝ නේද? ඉතින් බැරි වෙලාවත් උන්වහන්සේගේ කකුලේ තුවාලයක් ඇවිල්ලා උන්වහන්සේ සිරප්පු දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? දැන් පහදුනේ සිරප්පු දෙකක් දාන්න නැතුවටනේ වෙන දෙයකට නෙවෙයිනේ. එතකොට සිරප්පු දෙකක් දැම්මාම ඒ පැහැදීම නැති වෙලා යනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මට චොට්ටක් වළඳන නිසා පහදිනවා නම් මං ගොඩක් වෙනදපා මේ පැහැදීම නැති වෙන්න ඕන. එන්නතනේ අපිට තියෙන ලොකෝ ගැටලුවක් තමයි අපි ඉක්මනට පහදිනවා. ඉක්මනට අපහදිනවා. ඒ දෙකම හොඳ නැහැ. ඉක්මනට පහදින්නත් ඕන නැහැ. ඉක්මනට අපහදින්නත් හොඳ නැහැ. එහෙනම් දැන් පළවෙනි කාරණේ නිෂ්ප්‍රභා වෙනවා. දෙවෙනි කාරණේ මොකක්ද? පාංශකූල සුරු කරන නිසා. පාංශකූලේ කිව්වහම අද අපට හුරු පුරුදු කෙනෙක් මරුණාම අලුතෙන්ම රෙද්දක් ගෙනල්ලා ඒක පාංශකූල වශයෙන් පූජා කරනවා. ඒකට අපි කාටවත් දොස් කියනවා නෙමෙයි. ඒක කාලානුරූප වෙන දේවල්. හැබැයි පාංශකූලය කියලා කියන්නේ ඒක නෙවෙයි. පාංශකූලය කියලා කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මංගල උත්සව තිබිලා තියෙනවා. හැබැයි අවමංගල උත්සව තිබුත් නැහැ. අද මංගල උත්සවයට වඩා ඉහළින් අවමංගල උත්සවේ ගන්නවා. ඉතින් කෝටි ගණන් සමහරට පුච්චනවා. ඉතින් දැන් මේ බණ අහනකොට පින්නතුනේ අපි තේරුම් ගන්න ඕනේ ඒවා තමයි බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. දැන් තමන්ගේ අවසාන කැමැති පත්‍රය ලියන්න ඕන තමන්ගේ දරුවන්ට මගේ මරණය හැකි තාක් ඉක්මනින් අයින් කරන්න බොහොම සරලව ඒක කරන්න ඒ වෙනුවෙන් යම් කිසි දෙයක් වියදම් කරනවා නම් දුප්පත් කෙනෙකුට ගියක් හදලා දෙන්න බලන්න කොච්චර කුසල් වැඩෙනවද ඒ නිසා පින්නතුන් ඒවා අපි ආදර්ශයට ගන්න ඕන දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මරුණාම නිකන් කැලේට ගිහින් දානවා අපි එහෙම ගිහින් දාන්න බෑ. අද අපිට තියෙන ඕනතරම් ආධානාගාර ඉක්මනට කරන්න පුළුවන්. ඉතින් ඒ මිනිස්සෙක් මරුණාම ඒ කාලේ ඉතින් කැලේ තියෙන ඕනතරම් කැලේට ගිහින් දානවා රෙදි කෑල්ලක උතන. ටික දවසක් යනකොට මේක කොන් වෙනවා. ඉතින් ගඳ ගහනවා වික්ෂුන් වහන්සේ නමක් ඔය පැත්තෙන් වඩිනකොට දකින්න අලුත් මිනිහා තියෙනවා ළඟට ගිහලා බලනකොට පණුව හොඳටම පැතිරිලා මේ දෙදි කෑල්ල ගසල්ලලා එතන තියෙන ඇලකින් හරි ගඟකින් හරි එක හොදලා වේලලා පන්සලේ ගිහින් තියෙනවා මේ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කරලා මහාන චීවරයට තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මම පාංශකූල චීවර පරිහරණය කරනවා. හැබැයි අද මම පරවගෙන ඉන්නේ පාංශකර සිවුරක් නෙවෙයි. මං අද මේ පරවගෙන ඉන්නේ බිම්බිසාර රජමැදුරෙන් ලැබිච්ච හොඳ සිවුරක්. ඒක පෙළේ තියෙන කෙහෙල් දැල්ලා වගේ සිවුමැලි. ඉතින් මම ඒවා පොරවන්නේ දායකයන්ට කුසල් සිද්ධ වෙන්නේ. හැබැයි මම මෙහෙම සිවුරු පරිහරණය කළාට මගේ ශ්‍රාවකයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම පාංශ පොළසිවුරු පරිහරණය කරන අය. දැන් බලන්න කාශ්‍යප මහරහතන් වහන්සේ නේද? උන්වහන්සේ මුළු ජීවිත කාලයම පෙරෙව්වේ පාංශ පොළසිවුරු. දැන් ඉතින් ඒ කාරණේ දුෂ්පභා වුණා. ප්‍රතික්ෂේප වුණා. තුන්වෙනි එක පින්නපාතෙන් යැපෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ ඕ ඉතින් මම පින්නපාතේ වඩිනවා. හැබැයි ආරාධනාවක් ලැබුණොත් ඉතින් ලොකු ලොකු බංගලාවලට ගිහිල්ලා වළඳනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අසදස මහා දානයක් පිළිගත්තනි පින්නතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මං එහෙම කරාට මගේ ශිෂ්‍යයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම පින්න පාතේ යපෙන අය. අදත් ඉන්නවා එහෙම ස්වාමීන් වහන්සේලා. තමන්ගේ මහානකම සම්පූර්ණයෙන්ම කරන්න පින්න පාතේ. ඒක උන්වහන්සේලාගේ තියෙන අල්පේච්ඡ කම. ඉතින් මම මෙහෙම කළාට මගේ ශ්‍රාවකයෝ මාව දාලා ගියේ නෑ මට අපහැදුනේ නෑ. ඒකත් ඉවරයි. හතරවෙනි එක තමයි වෘක්ෂ මූලයේ ගස් මුල ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මං ගස් මුල ඉන්නවා. ගල් තලාවල ඉන්නවා, ඉලිමහලේ ඉන්නවා. හැබැයි එහෙම හිතනට මම ලොකු ලොකු ආරාමයක් පිළිගත්තා. දැන් බලන්නකෝ 54 කෝටියක් ධනෙ වියදම් කරලා හදපු ජේතවනාරාම පිළිගත්තා. කොහොම තියෙන්නේ නැද්ද කෝටි 54ක් කහවණු. වියදම් කරලා මාලිගාවක් වගේ තිබුණේ. ඊළඟට විසාකාව හදපු ඒකේ කාමර තිබුණා 1000ක් පූර්වාරාම. ඊළඟට වේළුවනාරාම, හදවැන්ත විහාරයක්, ඉසිපතනාරාම, නිග්‍රෝධාරාම, ഘോෂිකාරාමේ මේ වගේ ලොකු ලොකු ආරාම බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාන මගේ ශිෂ්‍යයෝ නම් ඉන්නවා ගස්මුල මම ඒ වගේ ලොකු ආරාම පිළිගත්තා කියලා කිසිම ශ්‍රාවකෙක් මට අපහැදිලා නැහැ. ඒකත් ඉවරයි. ඊළඟ අවසාන මෙයා මොකද්ද කිව්වේ විවේකීට කැමති නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා මම විවේකයට හරි කැමති. හැබැයි විවේකයට කැමති වුණාට මට විවේකයක් නැහැ. මම උදේට බණ කියනවා, දවල්ට බණ කියනවා, රැයට බණ කියනවා. හැම වෙලෙම රාජරාජ අමාත්‍යවරු වට කරගෙන, භික්ෂු භික්ෂුණී උපාසිකාවන් වට කරගෙන, රාත්‍රී කාලයේ දෙවියෝ බ්‍රහ්මයෝ වට වෙලා. ඉතින් මට විවේකයක් නැහැ. හැබැයි මගේ ගෝලයෝ ඉන්නවා මුළු ජීවිත කාලයම වනාන්තරවල ඉන්න අය. ඒ අය කවදාවත් මාව දාලා ගිහිල්ලා නෑ මම මේ පිරිසක් එක්ක ඉන්නවා කියලා. දැන් මේ කරුණ පහම ප්‍රතික්ෂේප වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන කාරණා පහක් තියෙනවා. එහෙනම් මේ පින්නතුල්ලක් දැනගන්න ඕනේ ඒ කාරණා පහ. තථාගතයන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන කාරණා පහක් තියෙනවා. ඒකෙන් පළවෙනි කාරණේ තමයි අතිශීලය. දැන් බලන්න අපි බුදුරජාණන් වහන්සේට පහදින්න ඕනේ පළවෙනි කාරණේ මොකද්ද? අතිශීලය. දැන් බලන්න සද්ධාව කියන්නේ පින්නතොනේ ශබ්දහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තියෙන පැහැදීම තමයි සද්ධාව. දැන් අපි සාමාන්‍ය කෙනෙකුගේ උනත් දැන් ස්වාමියා බිරිඳ කියලා හිතන්නකෝ. ස්වාමියා පහදිලා ඉන්නවා තමන්ගේ බිරිඳට මගේ නෝන කවදාවත් බොරු කියන්නේ නැහැ. වෙනතුනේ අර රූපයට පැහැදුනාට වඩා බලවත් ගුණයට පැහැදුනොත්. රූපේ වෙනස් වෙනකොට රූපයට තියෙන පැහැදීම නැති වෙන්න පුළුවන්. හැබැයි ගුණවත්කම තියෙනවා නම් ඒ පැහැදීම හරියම ශක්තිමත්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මගේ ශ්‍රාවකයෝ මට සලකන පළවෙනි දේ තමයි අතිශීලය. මොකක්ද සීලය කියන්නේ? හැමෝම දන්නවා. කයයි වචනයයි දෙකේ සංවරයට තමයි සීලය කියලා කියන්නේ. මෙන්න මේ ශික්ෂණය මේ හැදිච්ච කම මේක අත්‍යවශ්‍යයි මේ නිවන් ගමනට. එතකොට දැන් මේ පින්නතුන්ලාට තියෙන ශික්ෂාපද පහයි ඔය පහම තියෙන්නේ කයයි වචනය සංවර කරන්න. උපසම්පදා භික්ෂුන් වහන්සේලා හැටියට ස්වාමීන් වහන්සේලාට තියෙනවා ශික්ෂාපද 227ක්. ඒ 227 පනවලා තියෙන්නේ කොහෙටද? කයටයි වචනයටයි. ඊළඟට කුඩා ශික්ෂාපද අනුකුඩා ශික්ෂාපද කිලවරක් නැහැ. ඒකනේ මේ සීලයට කෝටියක් සංවර සීලය කියන්නේ. ඒ සියලුම ශික්ෂාපද බොහෝම තීක්ෂණව කල්පනා කරලා බැලුවොත් හැම ශිකපදයෙන් පනවලා තියෙන්නේ කයටයි වචනයටයි. එකම ශික්ෂාපදයක්වත් පින්නතුනේ හිතට පනවලා නැහැ. හිතට එකම ශික්ෂාපදයක්වත් පනවලා නැහැ. හිතට ශික්ෂාපද පැනෙවුවා නම් අද සීලවන්තව හොයන්න පුළුවන් වේද? සීලවන්තව හොයන්න බෑ. ඇයි හිතට ශික්ෂාපද පනවලා හිත හික්මවන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කයයි වචනයයි දෙක සංවර කරනකොට ඉතින් හිත ඉබේම සංවර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අධිශීලයෙන් යුක්තයි කියලා කියන්නේ. පින්නතුනි ඒක උපයන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි උන්වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා කල්පනා කළා මට ගුරුවරයෙක් අවශ්‍යයි. ඉතින් උන්වහන්සේගේ සීලයට සමකරන්න කියලා ලං කරන්නවත් කෙනෙක් නැහැ. එතනින්ම තේරෙනවා බුදුරජාණන් වහන්සේ අදිශීලයේ යොක්තයි. උන්වහන්සේ අවබෝධ කරගත ධර්මයේම ගුරුවරයා හැටියට තියාගත්තා. ඊළඟට පින්නතුනි උන්වහන්සේගේ සීලවන්තකම ඉස්මතු වෙන්නේ විනය පිටකයෙන්. විනය පිටකය ඉගෙන ගන්නකොට භාගතුන් වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව පින්නතුනේ ලේසි නෑ. පුදුමාකාර ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ කෙරේ ඇති වෙන්නේ. උන්වහන්සේ මේ ශික්ෂාපද පනවලා තියෙන විදිහ හරිම පුදුමයි මේ ශික්ෂාපද පැනවීම. දැන් මේ ශික්ෂාපද පනවන කාලේ මේ විදුලි බලය තිබුණේ නෑනේ. අන්තර්ජාලය තිබුණේ නෑ. එතකොට ලෝකයේ තියෙන පැරණිම නීතිමාලාව, පැරණිම ව්‍යවස්ථාව. ඉතින් දැන් බලන්න මේ රටක් උනත් පවතින ව්‍යවස්ථාවට අපි කියනවානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. ඒ හැටියට තමයි රට පාලනය වෙන්නේ. කාලයක් යනකොට මේවා සංශෝධනය කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පනවපු මේ පැරණිම ව්‍යවස්ථාව මොනම සංශෝධනයකටවත් ලක් වෙලා නැහැ. සමහර ශික්ෂාපද තියෙනවා ඊයේ පැනෙවෝ වගේ. අපේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා විනය පිළිබඳව සාකච්ඡා කරනකොට සමහර පුදුම වෙනවා ਸਰුවත්ඥන් වහන්සේගේ ස්වභාවය. ඒ කියන්නේ පින්නතුනේ ඒක හරි පුදුමයි. මේ විනය පිටකේ අපිට හිතලා එකම ශික්ෂාපදයක්වත් හදාගන්න දෙයක් නැහැ. අද මේ කාලෙට ගැලපෙන්න මෙහෙම හදාගන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඔක්කොම මේ විනය පිටකේ තියෙනවා. මේක නැති දෙයක් නෑ. මේ සිවුර ගත්තොත් මේ සිවුර කපන විදිය තියෙනවා. මහන විදිය තියෙනවා. සෝදන විදිය තියෙනවා. පඳු ගහන විදිය තියෙනවා. සිවුර වැලකට දාන විදිය පවා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිවුරක් වැලට දාන්න කලින් ඇඟිලි දෙකෙන් වැල ඇදගෙන යන්න කියනවා. ඊළඟට ඇඟිලි දෙක බලන්න කියන එක දූවිල්ලක් මොනවා හරි දෙයක් තියෙනවා නම් සිවුර දාන්න එපා කියනවා. බලන්න ඒ තරම් උගන්වලා තියෙනවා. මේ විනය පිටකය හොඳට දන්නවා නම් දැන් සමහර හාමුදුරුවන්ගේ වැඩ හරිය නීත්නේ. ඒකට හේතුව පින්නතනි විනය පිටකේ හැමදේම තියෙනවා. ඉස්සර අපි විනය ඉගෙන ගන්න කාලේ අපේ පන්තියේ හිටියා ස්වාමීන් වහන්සේලා 11 නමක්. දවසක් එක පොඩි හාමුදුරු කෙනෙක් දැන් මේක හැමදේම තියෙනවනේ. උන්වහන්සේ හරි දක්ෂයි ඉගෙන ගන්නත්. උන්වහන්සේ අනිත් හාමුදුරුවන්ට කිව්වා පුළුවන් නම් ඔබ වහන්සේලා බුදුහාමුදුරුව නොවදාන දෙයක් කරන්න කිව්වා. ඒ අනිත් අය හිතුවා මේක ලේසි වැඩක් කියලා. ඉතින් දැන් උන් එකක් හිතනවා හිතාගෙන අවිල්ලා කියන එක කොහේද තියෙනවා. අපි 11 නමටම බැරි වුණා වස් කාලයක් පුරාවට බුදුරජාණන් වහන්සේ නොවදාන දෙයක් කරන්න. හැම දෙයක්ම මේක ඇතුළේ තියෙනවා. දැන් මේ පුංචි දරුවෝ හදනකොට මේ අම්මලා දැන් බලන්න ඒ දරුවන්ට එක එක දේවල් කියනවනේ මේක කරන්න එපා මේක කරන්න එපා ඒ වගේ පින්නතුනි අපේ බුදු පියා සියල්ලම අපට දේශනා කළා. දැසිකිලියට යන විදිය, කැසිකිලියට යන විදිය, ඊළඟට ගයක් අමදින්න ඕන විදිය, දැනින් අරින්න ඕන වෙලාව, ඊළඟට මකුළු දැලක් කඩන විදිය ඇත්තටම මේකේ නැති දෙයක් නෑ. දැන් බලන්න අපි මේ පුංචි ළමයින්ට කියනවා කිරි හිම වොන්න දීලා පුතේ ඒ ළමයි සුරුස් සුරුස් කියලා බනකොට අපි එකට ඉඩ දෙන්නේ නැහැ නේද? ආ ඕම් බොන්න එපා කියනවා. ඉතින් ඒ වගේ අපේ බුදු පියා අපට දේශනා කරන සුරුසුරු කාරකම් සුරුස් සුරුස් කියලා බොන්න එපා කියන බලන්න පුංචි දරුවන්ට වගේ. න චපතප කාරකම් ඔය අපරු ගෙඩියක් වගේ කනකොට චපතප කියන සද්දයවත් අම්මලා බයිනවා. ඉතින් අපේ බුදු පියා අපට බයින අපට පනවලා තියෙන සිකපදයක් සපු සපු කියලා හපන්න බෑ. හත්ත මිහිල්ල එකක්. දැන් කෑම කාලා අපලව කන්න එපා. දාන වන්දලා. පත්ත මිහිල්ල එකක්. දාන වන්දලා පාත්‍රයලව කන්න එපා. සාමසේන හත් වේල පානීය තාලකම්. ඉඳොල් ලතින් හැඳි කෑරපු විගංකෝ පල්ලන් එපා බලන්න. මේක නොකියපු දෙයක් නෑ. හැමදේම තියෙනවා පින්නතුනේ ඒක හරිම පොදුමයි. කිසිම භික්ෂුවකට මේ තාක්ෂණය දිවෙන ඔය දැන් ඉතින් අන්තර්ජාලය සමග එකතු වෙලා ඉන්නේ මොනවා තිබුණත් කිසිම භික්ෂුවකට රිංගලා යන්න ඉඩක් මේ විනය පිටකේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි පොඩි ව්‍යවස්ථාවක් හදුවොත් සමහරවල් ව්‍යවස්ථාවේ කරුණු 30ක් තියෙනවා නම් අපි දන්නේම නැහැ. පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ පස්වෙනි කාරණේ කැඩිලා. මොකද ඒ තරම්මවත් අපට අමාරුයි මේව හදාගන්න. නමුත් බුදුරජාණන් වහන්සේනේ කෝටි ගාණක් ශික්ෂාපද පැනෙව්වා. එක ශික්ෂාපදයකින් තව ශික්ෂාපදයකට හානියක් වෙලා නැහැ. එහෙමනම් මේවා හොඳට දන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අධිශීලයේ නුක්තයි කියන ප්‍රසාදය තියෙනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට පහදින්න ඕන කාරණේ මොකද්ද? අධිශීලය. දෙවෙනි කාරණය තමයි දැන් අර සුත්තක් වළඳනවා මේවා නෙවෙයි. දෙවන කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ਸਰුවත්නතා ඥාණය. එතකොට ඔය ਸਰුවත්නතා ඥාණය පිළිබඳව කතා කරන්න සුදුසුකමක් මට නැහැ. මොකද ඒක මට නෙවෙයි රහතන් වහන්සේ නමකටවත් නැහැ ඉතින්. දැන් මේ බුද්ධ ශාසනේ වැඩියෙන්ම බුදු ගුණ දේශනා කරපු ශ්‍රාවකයා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඔය පටිසම්භිදා මග්ගපාණි කියලා පොතක් තියෙනවානේ. ඒ පොතේ තනිකරම තියෙන්නේ ශරියොත් මහරහතන් වහන්සේ වදාළ බුදු ගුණ. දැන් ඔය පින්නතුන් ඔය දෙසැත්තේ ඥාන කියලා වන්දනාවක් කරනව නේද? දෙසැත්තේ ඥාන වන්දනාව. සත්සත්ත්‍ය ඥාන. ෂෝලස මහානාම අට්ඨාර සාවේනික බුදුගුණ 19 ප්‍රත්‍යක්ෂාඥාන මේ සියල්ලම පින්නතුළු දේශනා කළේ සරියුත් මහරහතන් වහන්සේ. නමුත් උන්වහන්සේටවත් බෑ ਸਰවඥතා ඥානය ਸਰව ਸਰව ප්‍රකාර විතර කරන්න. දැන් මේ සෑම බණපදයකම පින්නතුළු ඉස්පතු වෙන්නේ ਸਰවඥතා ඥානය. දැන් බලන්න අපිට පුරු පුරුදු පොතක් තමයි ධම්මපදේ. ධම්මපදේ පෙරලිච්ච තැනකින් ගාථාවක් අරගෙන තේරුම හොඳට කල්පනා කරලා බලන්න. කොච්චර සාරවත් අර්ථයක්, ගැඹීර අර්ථයක් ඒ තුළ තියෙනවද කියලා හිතන්න. එහෙමනම් පින්නතුනේ මේ හැම තැනින්ම ඉස්මතු වෙන්නේ ਸਰවඥතා ඥානය. මොත්තටම ਸਰවඥතා ඥානය ඉස්මතු වෙන තැනක් තමයි පටිච්ච සමුප්පාදේ. දැන් අපි පටිච්චසමුප්පාදයේ අක ඉඳලා බලමු. දැන් මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම ළඩ වෙනවා. නේද? ඊළඟට මේ හැම කෙනෙක්ම මහලු වෙනවා. මේ හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ අපි ළඩ වෙනකොට හා මම ළඩ වුනේ මේ රැකියාව නිසා තමයි, අහවලා නිසා තමයි, මට මේ සීනි හැදුනේ gedara ප්‍රශ්න නිසා තමයි. එහෙම කියන්නේ නැද්ද? කියනවා. කාගේ හරි ඇඟට ප්‍රශ්න දානවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන අපි මේ ලෙඩ වෙන්නේ මරණය වයසට යන්නේ මරණයටපත් වෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි උපදිච්ච නිසා. අපිත් එහෙම හිතුවා නම් හරිනේ. මේ ජරමර ඔක්කොම අපිට තියෙන්නේ ඉපදිච්ච නිසා. ඇයි අපි ඉපදුනේ? විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා භවය නිසා. ඇයි විපාක පිණිස කර්ම සකස් වුනේ? උපාදාන නිසා දැඩිව බැඳී ගිය නිසා. ඇයි දැඩිව බැඳී ගියේ? තණ්හාව නිසා. ඇයි තණ්හාව සකස් වුනේ? විඳීම නිසා. විඳීම සකස් වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය හැදුනේ මේ ආයතන හය නිසා. ආයතන හය සකස් වුනේ නාම රූප නිසා නාම රූප සකස් වුනේ විඥාන නිසා විඥාන සකස් වුනේ සංස්කාර නිසා සංස්කාර සකස් වුනේ අවිද්‍යාව නිසා එතකොට බලන්න මේක පින්නතුනේ භාවනාවක් වගේ හොඳට නුවණින් කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පුදුම හිතෙනවා. එහෙනම් අපි මේ බුදුබණ අහලා මේ ධර්මයේ ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට පහදින්න ඕන. ඒ පැහැදීම කවදාවත් හෙල්ලෙන්නේ නැහැ. එහෙමනම් තථාගතයන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන දෙවනි කාරණය තමයි ਸਰුවත්තා ඥානය. තුන්වෙනි කාරණේ අදි ප්‍රඥාව. එකක් අරගෙන ටිකක් සමානයි. දැන් මෙතන ඇති නොයෙක් විදි වෘත්තිකයෝ. ගුරුවරුන් ඉන්න පුළුවන්, නොයෙක් නොයෙක් වෘත්තීන් කරපු අය මෙතන ඉන්නවා. එතකොට පින්නතුනේ අපේ වෘත්තිය අපිට කරන්න පුළුවන් කාලයක් තියෙනවා. දැන් මට උනත් එහෙමයි. දැන් අපි හිතමු මෙතන හිටියා හොඳ දක්ෂ ගුරුවරියක්. හරි ගුරුවරයෙක්. ඕනම වගේ උගන්වන්න පුළුවන්. අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ යාට ඒක කරන්න පුළුවන්. බෑනේ යාට මතක නැහැ කරගන්න අමාරු. අපි හිතමු අති දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්න සැත්කම් වලට. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ අපි යාට සැක්කම් දෙනවා. අපි කියනවා යාගේ කාලේ ඉවරයි ඒගොල්ලෝගේ දැන් අලුත් එක්කෙනෙක් ඉන්නවා එහෙමනේ කියන්නේ නේද? දැන් අපි හිතමු නඩු දෙනවන ලෝය කෙනෙක් ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ යාට නඩු දෙනවද? යාට නඩු දුන්නොත් හොඳට හිතේ නේද? මොකද යාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. හැබැයි අපිට එහෙම වුණාට දැන් මට වුණා අවුරුදු 75ක් විතර ඉඳක් කලින් වුණත් වෙන්න පුළුවන්. පින්නතුනේ මේ විදිහට අපිට බණ කියන්න නෑ අමතක වෙනවා. දැන් ওই ස්වාමීන් වහන්සේලා කියන්නේ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමේ ඉෂ්ඨවරයෝ අපි මේ ලංකාව පුරා බණ කිව්ව දැන් කොහොම මතක නෑ. අර බලන්න වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. හැබැයි අපිට එහෙම වුණාට බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නෑ. උන්වහන්සේගේ ਸਰුවත්තතා ඥානය කවදාවත් පරිහානියටපත් වෙන්නේ නැහැ. අන්න ඒක දැකලා මගේ ශ්‍රාවකයෝ මට සලකනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හතරවෙනි කාරණය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. දැන් මෙතනට වැඩම කරලා ලෝතරා බුදු කෙනෙක් මෙයක් අන්න දැන් බණ කිව්වනම් කොහොම තියෙන්නේ? මේ හැම කෙනෙක්ම මාර්ගඵල ලබයිනේ. මොකද උන්වහන්සේ මෙයත් අංග හිද්දිය බලබලා සසර දියුණු කරපුවා ඒ ඉන්ද්‍රිය ධර්ම බලබලා තමයි උන්වහන්සේ බණ කියන්නේ. උන්වහන්සේට පුදුම හැකියාවක් තියෙනවා මේ සත්‍යයන්ට තත සත්‍ය අවබෝධ කරවන්න. දැන් අපු උදාහරණයක් හැටියට කිව්වොත් ඔන්න ගොවියෙක් එනවා. ආ කොච්චර වැපරුවාද? එහෙම තින් කතාව. අන්තිමට ගොවියා ගන්නෑ කතාව ඉවර වෙනකොට අවබෝධයට ගිහිල්ලා. මාර්ගඵල ලාභී. දැන් ගව හරක් බලන මිනිස්සු ඔය සූත්‍රවල තියෙන හරක් බලන මිනිස්සු කියලා කතා කර කර ඉන්නවා. ඉතින් ගවයෝ ගැන අහනවා. ඉතින් අරයා දන්න දෙන්නේ උඩ පැන පැන කියනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ ඒ කතාව ගෙනිනවා චතුරාර්ය සත්‍ය දක්වා. දැන් බලන්න සමහර දේශනා තියෙනවා සංගීතඥ වෙනවා. සංගීතය ආගේ මේ වාදනය කරන විභාණ්ඩේ පිළිබඳ. ඒකේ තියෙන දේවල් කතා කරන අන්තිමට චතුරාර්ය සත්‍යට එනවා. දේශපාලඥයවොත් ඒත් අතහරින්නේ නැහැ. රාජ්‍ය පාලනය ගැන කතා කරනවා. අන්තිමට චතුරාර්ය සත්‍යයට එනවා. දැන් බලන්න අපි හැමෝම දන්න කතාවක් තියෙනවා කිසා ගෞතමී කතාව. මේ කතාව දන්නවා. නමුත් මේක මනෝවිද්‍යාත්මකව අපි ටිකක් හිතලා නැහැ මේ කතාව ගැන. බලන්න මේ අම්මගේ දරුවා මැරුණා. මේ අම්මා නොඑක් වෛද්‍යරු ළඟට ගෙනිච්චා. ඒගොල්ලෝ කිව්වා මේ ළමයා මැරිලා. මේ අම්මා මේක බාරගත්තද? නැහැ. ඒක ඥානවන්ත මිනිස්සෙක්ව අන්න සවැත්වරින්න හොඳ වෛද්‍යවරයෙක් එතෙන්ට යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟ ශ්‍රී පාදපත් පොළේ ළමයා කියලා කියනවානේ ස්වාමීනි මගේ දරුවා කතා කරන්නේ නැහැ, කිරිබොන්නේ නැහැ, hina වෙන්නේ නැහැ, මෙයාට බෙහෙත් කරන්න. සුවපත් කරලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෙඩාව බාරගත්තා. මේ මලමිනියා. දැන් බලන්න අර අම්මා හිතේ ඍණාත්මක පැත්තේනේ. පොඩ්ඩක් ධනාත්මක පැත්තට ආවා. දැන් මේ අයගේ උනස් දෙදේ හැම වෛද්‍යවරයම කියනෝනම් ගෙදර යන්න කියලා කවුරු හරි වෛද්‍යවරයෙක් කියනවා මම පොඩ්ඩක් බලන්නම් මට බාර දෙන්නකෝ කිව්වොත් සතුටක් වෙන්නේ නැද්ද? දැනෙනවා. අරම්මටත් උනේ ඒකයි. අනේ මේ වෛද්‍යවරයා මගේ පුතාව බාරගත්තා. එකක් උන්වහන්සේ කාලය අරගෙන දැන් බලන්න මෙතන තියෙන මනෝවිද්‍යාව උන්වහන්සේව නැගෙන්නේ මේකට බෙහෙතක් ඕන කරනවා. මේ අම්මට තවත් බලාපොරොත්තු වැඩි සතුටක් ඇති වුණා. අනේ ස්වාමීන් ඕන බෙහෙතක් මං හොයන්නම්. තවත් කාලය ගත්තා. කාලය අරගෙන කියනවා නැගෙන්නේ මේකට මට ඕන කරන්නේ අබ ටිකක්. අම්මට හරි සතුටුයි. මොකද ඉන්දියාවේ ඕන තරම් අබ තියෙනවා. ළමයා වඩාගෙන අබ හොයන්න දුවන් හදනවා. ඒක පොඩ්ඩක් ඉන්න. මේ අබ ටික ඕනේ කවුරුත් නොමලගිය කිංක බලන්න පියවරෙන් පියවරට ආපු හැටි. ඉතින් මේ අම්මට ඒකත් ප්‍රශ්නයක් නෑ. මුලින් ලෙඩා පරීක්ෂා කළා, ඊළඟට ලෙඩා බාරගත්තා, ඊළඟට බෙහෙතක් ඕන කිව්වා, ඊළඟට අබ ටිකක් කිව්වා, ඊළඟට කිව්වා මෙන්න ඕන කවුරුත් නොමලගිය කිව්වා. මේ අම්මටින් ගියා පළවෙනි ගෙදරට ගියාම අප ටිකක් හම්බුණා. මේ ගෙදර කවුරු හරි මැරිලා ඉන්නවා. අනේ අපේ තාත්තා මැරිලා ඉන්නේ නැහැ කිව්වා. ඔය විදිහට මේ අම්මා පින්නතුනි ගෙවල් 100කට විතර යන්න ඇති ඉතින්. සංක්‍රියම තේරුණා මරණය කියන එක කාටත් පොදු දෙයක්. මේ අම්මා මේ ළමයාව ගිහලා සොහනට දැම්මා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අම්මා තමයි රෝක්ෂ චීවර ධරණ භික්ෂුණීන්ගෙන් අග්‍රතානාන්තර ලැබපු සාගෝතමිය. පිරිණින් වහන්සේ. බලන්න දැන් අපි ළඟට ආවනම් අම්මා කෙනෙක් මැරිච්ච දරුවෙක් පදාගෙන අපි කියන්නේ අනේ මෑණියෝ හිත හදාගන්න කියලා හැදෙනවද? එහෙම හැදෙන්නේ නැහැ. බලන්න උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විදිය. ඕවගේ පින්නතුනේ අවස්ථා කියනෝ නම් එළි වෙනකන් උනත් මෙච්චරටකේ තියෙන කතා. ඒකට ඒ තරම් හැකියාවක් තියෙන බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න. ඒක තමයි හතරවෙනි කාරණය. පස්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. මොකක්ද මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියන්නේ? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. මේ බුද්ධ ශාසනයේ තියෙන හරියට මණික් ගල් 37ක් වගේ වටිනාම වස්තුන් 37. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒවා විස්තර කරන්න දැන් කාලයක් නැහැ. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සඳහන් වෙච්ච පොතක් තියෙනවා. රේරුකාමී මහානායක ස්වාමීන් වහන්සේගේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මේක කියවන්න ඕන. ඉතින් දවසට පිටු දෙකක් කියවුවත් පින්නතන එච්චර ලොකු නෑ පොත. ඉතින් මේ ටික අපි දැනගන්න දෙපේ. මේ ශාසනයේ තියෙන රතනාකරයක් බඳු. වටිනාම වස්තු 37. ඒක තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේට අපි පහදින්න ඕන මෙන්න මේ කියන කාරණාවලට. මේවට පහදින්න නම් අපි ධර්ම ඉගෙන ගන්න ඕන. නිකන් උඩ බලාගෙන හිටියට ඔය පැහැදිලි නැතිනවද? නෑ. එහෙනම් අපි බණ අහන්න ඕන, ධර්ම ඉගෙන ගන්න ඕන, ධර්මයේ පිළිබඳව විමසන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන. කොටින්ම කිව්වොත් ධර්මයේ පිළිබඳව විශාරදයක් වෙන්නට ඕන. එතකොට පින්නතුනේ අපිට පුදුම දැනසිල්ලක් පිළිසරණක් අපට තියෙනවා. ඒ නිසා මේ කාරණා පහ හොඳට මතක තියාගෙන පින්නතුන්ලාගේ ශ්‍රද්ධාව ස්ථාවර කරගන්නට තහවුරු කරගන්නට හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නට ඕන. මොකද මේ ශ්‍රද්ධාව තිබුණොත් තමයි එතනින් උඩට අපට යෝනිසෝ මනසකාරය සිහිනවන ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඊළඟට පින්නතුනේ සුසිල්වත් බව සතර සතිපට්ඨාන දිනු කිරීම බොද්ධංග ධර්ම දිනු කිරීම නිවන සාක්ෂාත් කර ගැනීම ඔය හැම දෙයකම යන්න මෙන්න මේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. දැන් බලන්න මම මේ බණට මුලින්ම මේ පින්නතුන ආමන්ත්‍රණය කළේ සද්ධාවන්ත පින්නතුනි කියලා. ඒතර ඒකම අපි හිතන්නේ අපිට මෙහෙම ආමන්ත්‍රණය කරන්නේ. සද්ධාාවක් නැතුව අපට ගමනක් නැහැ. එක දශමයක් අපිට ඉස්සරහට යන්න බෑ සද්ධාව නැතුව. ඒ අනුව පින්නතුල බොහෝම සතුට වෙන්න අද මේ කලබලකාරී අවස්ථාවේ පවා මේක අතහරින්න නැතුව මේ ආවේ පින්නතුනි සද්ධාව නිසා. ශ්‍රද්ධාව නැත්තම් කීයටවත් මේ කියන්නේ නැහැ මේක එක්ක පහු කර ගන්නවා නැත්තම් මේ වෙලාවේ කරන්න බෑ කියන අපි මේ අතහරිනවා ඉතින් ඇත්තටම මේ ශ්‍රද්ධාවයිචිකේ නිසාමයි මේ ආවේ ඒ නිසා ඒ උතුම් ශ්‍රද්ධාව තව තවත් දිනු තියුණු කර ගන්නට හැම දිනාටම ශක්තිය බලය ලැබේවා වැඩේවා ඒකාන්තයෙන්ම නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන කරගන්න ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති